ඒ අරණ ධම්ම අහඳුරු අවසරයි පිනසායින් ආංශ ආර්ය මහ සංගරුවනේ අවසරයි පිනසායින් ඔබ වහන්සේ ඉතාමත් මනෝරම් ලෙස ඒ සමාධියේ නිවන දක්වා යන ආකාරය පිළිබඳව අපිට විස්තර වශයෙන් පහදා දුන්නා. පිනසානස මගේ ප්‍රශ්නේ තමයි සානස දැන් බුදුරජාණන් වහන්සේ මේ සමත විපස්සනා මේ නිවන් මාර්ගයේ යොදා ගන්නකොට ආකාර තුනකට දේශනා කර දෙනවා. සමත පූර්වාංග විපස්සනාව, විපස්සනා පූර්වාංග සමතේ යුගනන්ද කියලා. දර්ශන ආංශේ එතන ඒ ඒ ආකාරයෙන් සමාධියේ වැඩෙන අවස්ථා තුනක් යෙදিলা තියෙන්නේ. ඒතකොට සතිපට්ඨාන ධර්මය මේ උපකාරී වෙනකොට මේ අවස්ථා තුනේදී යම් යම් වෙනස් වීම් තියනාද ඒ ඒ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඒ ආකාර තුනට යොදා ගන්නකොට ඒ වගේ යම් යම් වෙනස් වීම් තියෙනවද කියලා දැනගන්න කැමති සවනන් සමාධිය ඉදීම සඳහා. දැන් පූර්වාංගම් විදර්ශනාව විදර්ශනා පූර්වාංගම් සමතේ යුගනද්ද කියලා හඳුන්වන්නේ අපට විදර්ශනා කතාව පැත්තකින්ම තියලා ඕනනම් සමතය වඩන්න පුළුවන්. සමාධිය. ඒ ඒ තමයි ධාන ආදි වශයෙන් වර්ධනය කරගෙන යන ක්‍රමය. එතකොට එහෙම වර්ධනය කළා කියලා ඒ සමාධිය විමුක්තියට උදව් වෙන්නේ නැහැ. විමුක්තියට උදව් වෙන්න නම් ඒතනත්තාගේ සමාධිය ප්‍රබල කරනවා වගේම අර විදර්ශනා ප්‍රඥාවත් ඒකට මොහු කරලා මේ විමුක්තිය පිළිබඳව කෙලස් ප්‍රහාණය පිළිබඳව පංචස්කන්ධයෙන් මිදීම පිළිබඳ යම් දැක්මක් යම් හැඟීමක් ඇතුව ඕන ඒතනත්තා මේ සමාධිය දියුණු කරන්න. එතකොට ඒ බඳු තත්වයකට එන්න නම් ඒ තනත්තා සමතයයි විදර්ශනාවයි වෙන වෙනම හරි එහෙම නැත්නම් මුලින් විදර්ශනාව වඩලා ඊට පස්සේ සමතය හරි එහෙම නැත්නම් මුලින් සමාධිය දියුණු කරගෙන ඊට පස්සේ විදර්ශනාවට යොමු වීම හරි කවර ආකාරයකින් හරි විදර්ශනා කියන කොටස මේකට එකතු කරගන්න. ඉතින් එකතු කරගත හැකි ක්‍රම තුනක් තමයි මේ තුන් විදිහට දක්වන්නේ එක්කෝ මුලින් විදර්ශනාව වඩලා ඊට පස්සේ සමාධිය දියුණු කරන්න මොකද විදර්ශනා ප්‍රඥාව වැඩෙනවා වගේම මේ තනත්තාගේ චිත්ත ඒකාග්‍රතාවය තීව්‍ර කරන්න ඕනේ ඒකාග්‍රතාවය තීව්‍ර කිරීම කියන එක එකක් විදර්ශනා ප්‍රඥාව තීව්‍ර කරනවා කියන එක එකක් එතකොට මේ දෙක දෙකම එකට කරගෙන යන්නත් ඕන පුළුවන් එකක් මුලින් පුහුණු කරලා ඊළඟ එක දෙවෙනුව පුහුණු කරලා මිශ්‍ර කරගන්නටත් පුළුවන් ඒ ඒ ගුණය දිනු කර ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මෙතන ක්‍රම තුනක් හැටියට දැක්වේ. එතකොට සතියත් ඒ වගේ සතිය කුසල චෛතසිකයක් කුසල චෛතසිකයක් වෙච්ච පමණට හැමෝම ඒ සතිය වඩද්දී අර විදර්ශනා මූලික සතියක් වැඩෙන්නේ නැහැ. දැන් අපිට සතිපට්ඨානයේදී පෙන්වන්නේ විදර්ශනා මූලිකව සතිය දියුණු කරන හැටි. එහෙම නැතුව අන්‍ය තීර්ථකයින් අන්‍ය ආගමිකයින්ට කුසල් සිතේ සිහිය වැඩෙනවා දැන්. සතිචෛතසිකය කියලා කියන්නේ සබ්බ මේ සෝබන සාධාරණ. සෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යයෙන් යෙදෙන චෛතසිකයක් තමයි ඒතකොට සතිචෛතසිකය. එතකොට සෑම කුසල් සිතකම යෙදෙනකොට සෑම කුසල් සිතක්ම විදර්ශනා කුසල් සිතක් නෙමෙයි. ප්‍රඥාවෙන් තොරව යෙදෙන කුසල් සිතුත් තියෙනවනේ. කියන්නේ ත්‍රි හේතුක කුසල් සිතේ විතරයි ප්‍රඥාව යෙදෙන්නේ. අලෝභ, අද්වේෂ කියන කුසල මූලයන් දෙකෙන් විතරක් ඇති වෙන කුසල් සිත ද්වි හේතුක කුසල්. ඒතර ද්වි හේතුක කුසල් සිත සතිචෛසිකේ යෙදෙනවා. යෙදුනා වුණාට ඒ ද්වි හේතුක කුසල් සිතේ ප්‍රඥාව නැති නිසා විදර්ශනා මූලික ගතිය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ වගේම තමයි අන්‍ය තීර්ථකෙක් ධාන වඩනකොට ඔහුටත් සතිචෛතසිකේ වැඩෙනවා වැඩුණා වුණාට මේ අපි දකින විදිහට කය දිහා මේ පටික්කුල වශයෙන් ඊට පස්සේ චතුසම්පජඤ්ඤ වශයෙන් චතුධාතු අවත්තාන වශයෙන් අසුභ වශයෙන් මෙහෙම බලන්නට ඊළඟට සිත දිහා දහසේ ආකාරයකින් බලන්න චෛතසික වෙන වෙනම වෙන් කරලා ධර්ම වශයෙන් බලන්න එහෙම ඒ තනත්තා යෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? ඒතනත්තා සත්වපුද්ගල ආත්ම දෘෂ්ටියත් එක්කලා ඒ ගමන යන නිසා ඒතනත්තාගේ සිහිය යෙදෙනවා කුසලයක් හැටියට. හැබැයි අර දෘෂ්ටිගතික බවින් නිදහස් වෙලා නැහැ. එතකොට අපි තුල දෘෂ්ටිය තිබුණා වුණාට අපි තථාගත දේශනාවත් එක්ක යනකොට අපි හැමතිස්සෙම මෙතන සත්වයේ පුද්ගලයෙක් නැති බව තේරුම් ගන්නට උත්සාහ කරමින් ඒ දැක්ම මතු කරගැනීමේ ප්‍රයත්නය ඇතුව තමයි අර විදර්ශනා මූලිකව සිහිය දියුණු කරන්නේ. කල යුත්තේ. ඉතින් අන්න එහෙම කරනකොට තමයි ඒ ඒ සතිය විදර්ශනා මූලිකව අවදි වෙන්නේ. ඒතකොට සමාධිය වුණත් සතිය වුණත් විදර්ශනා මූලිකව දියුණු කළොත් තමයි එය බෝධිපාක්ෂික ධර්මයක් හැටියට සංවර්ධනය වෙන්නේ. නැත්නම් එහි කුසල ස්වરૂපය විතරයි වැඩේ. එහෙමයි සාන්නස් ඉතාමත් පැහැදිලි සාතේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම බොහොමත් පිං සාන්නස් පෙරවන් සාන්නස්